ඊළඟට ශාමලී මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කියන්න ගත්තේ මට පසුගිය කාලේ අත්දකින්න ලැබුණු දේවල් ගැන මගේ සිත කඩ බැඩ කරපු විදිය. ඇත්තටම ඉතින් මට ලැබිච්ච දුක් වේදනාවල් උනත් මම මුලින් මුලින් මුලදී මේ තරම් හිත දියුණු කරගන්න කලින් ඔබ වහන්සේලා මුණ ගැහෙන කලින් සෑහෙන ඇඬුවා වැළපුණා මේ ගොඩාක් කියන්නේ ඒ ගැනම හිත හිත අර පපුව ඇතුලෙන් හිර වෙලා එන පපුව කැඩලා යනවා කියන ලොකු වේදනාවක් තිබ්බා. ඒ දේවල් වෙනේන ප්‍රශ්නවලදී මේ ඊට පස්සේ දැන් අර විදර්ශනාවට උරු වුණා වහන්සේලාගේ දේශනා අහනවත් ඇහුවත් එක්කම විදර්ශනාවට යමු වුණාට පස්සේ ඇත්තටම මම ඊට පස්සේ දැන් අඬන්න හැදුව ඇඬෙන්නේ නැහැ. ඒ එකක් තියෙනවා. දැන් මට ඇඬෙන්න එනවා. නමුත් එතකොටම තග ගාලා සිහිය පිහිටිනවා. ඇයි අඬන්නේ? ඇඬුවමේදී හරි යනවද? මේ දේ වෙනවද? මේ මේක වෙනස් වෙනවද? නැහැනේ. කෙනෙක් මැන්නා නම් මැරිච්ච එක වෙනස් වෙන්නේ නැහැනේ. දැන් මට දැන් අර අම්මගේ මල විදිහට දුනත් මල්ලි කතා පවත්තද්දී අම්මගේ ಗುಣ ඇත්තටම මගේ අම්මා හුඟ දුක ඉඳලා අපිව හය දෙනා හදව කෙනෙක්. මේ දස්වල ගුරු වැටපත් බොහොම සීමිතයි. තාත්ත ගෝවික්තෙන් කළේ ඉතින් එහෙම හදලා ඒ ඒ ඒ අතීතය මල්ලි සිහි මල්ලි කතාවේදී සිහි කළා. සිහිම ඇත්තටම දැන් කොහොමද වැඩෙන්නේ නෝ මගේ ඇස් දෙකිනුත් කඳුළු ගියා. කඳුළු යනකොට මම මට කෑ ගහිලා ඇඬෙන්නේ නැහැ. මම කඳුළු ගියාම මම කල්පනා කරා ඇයි? ඇයි අඬන්නේ? මේ අම්මගේ යථාර්ථය යථාර්ථ ස්වභාවය ඒ විඳ අතීතේ නේද මේ කියන්නේ. ඒක අපි එදා දැක්කා. එදා අපි අත් විඳපු දෙයක් නෙමෙයි කියන්නේ. කියනකොට අපි දැන් අඬන එකේ තේරුම නැහැනේ. එදා දැන් පසුගිය අතීතයට ගිය දෙයක් නේ. කියලා මට ඒ වෙලාවෙම එහිම අර සිහිය පිහිටවා ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඒක මට හරි ඕනම දෙයක් ඕනම දෙයක් වෙනකොට දැන් මේ එකපාරටම මහා හයියෙන් ඇඬෙන්න ආවත් ඒක උඩ හිතනවා මේ නැහැ අඬන්නේ මොකටද ඇඬුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ මේ මේ අතීතයේ ගියපු දෙයක් ගැන අපි අඬන්න ඕනේ අනාගතේ හදාගන්නයි අපිට ඕනේ. එහෙම හිතලා ප්‍රදර්ශනා කරලා අනා මේ හිත සකස් ගන්න එහෙම හරි හැකියාවක් තියෙනවා. හරි පුහුණුවක් තියෙනවා. ඒක හරිය අත්දැකීමක් ඇත්තටම ස්වාමීන් වහන්සේ මම ඒ අවස්ථාවවලදීම ඒක බලනවා. දැන් මේ පුහුණුවේ තියෙන වැදගත්කම ඒක තමයි. අපි මුලින් හිටියට වඩා, ඒ කියන්නේ එකපාරට අපිට සෝවන් වෙන්න, රහත් වෙන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. නමුත් මේ ගමන් මගේදී අපිට දැනෙන්න ඕන මම ඉස්සල්ලා හිටියට වඩා දැන් ඊට වඩා මේ ප්‍රතිපත්තිය තුළ වැඩෙමින් පවතිනවා. මගේ දුර්වලකම් අඩු වෙමින් පවතිනවා. මගේ ಗುಣ හැකියාවන් වැඩි වෙමින් පවතිනවා. මේ ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේ මේ හැකියාව වැඩි කර කරගන්න මෙන්න මේ ක්‍රමයයි මම අනුගමනය කළ යුත්තේ කියලා අත්දැකීම් තුලින් ඔය විදිහට වර්ධනය වීම තමයි මේ ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිය වැදගත්ම කාරණය. එතනදී අපට අය තව කෙනෙකුගෙන් සහතිකයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අනිත් අය ඒක පිළිගන්නවද නැද්ද? ඒගොල්ලන් ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවද නැද්ද? ඒව එතනදී අදාළ නැහැ. ඒ වැඩි වැදගත්ම කාරණේ තමයි අපට දැනෙනවද පැහැදිලිව මේ ගමන් මඟ තුල තමන් වෙනස් වෙමින් යහපත් පැත්තට පරිවර්තනය වෙනවා දැනෙනවාද ඒ වගේ මේ පරිවර්තනය අපිට හිතෙනවා නම් ඒක කොහොම වුණාද දන්නේ මටවත් හිතාගන්න බෑ අන්න එහෙම කියනවා නම් එතන හැබැයි විදර්ශනාවක් නැහැ එතන සති සම්පජඤ්ඤයක් නැහැ ඒක බරපතල අනතුරුදායකයි ඒ කියන්නේ කොහොම වුණාදවත් දන්නේ මටම හිතා ගන්න බෑ මම වෙනස් වෙච්ච හැටි. එහෙම කියනවා නම් එතන ලොකු පරතරයක් තියෙනවා. ඒක ඕන වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමිය කියන හැටියට ඉස්සර මගේ මනස වැඩ කළේ මෙහෙමයි මම ඒකට මෙන්න මේ විදිහෙන් හිතුවා මෙහෙම කල්පනා කළා. එහෙම හිතනකොට කල්පනා කරනකොට මෙන්න මේ විදිහට මගේ මනස වෙනස් වෙනවා. අන්නේ දැක්මත් එක්ක තමයි අපි අනුක්‍රමයෙන් වැඩෙන්න ඕන. ඒක නිවැරදි ක්‍රමයක්. ඉතින් හැබැයි ඔතනදී තව කාරණයක් අපි සිහිපත් කරන්නට ඕන. දැන් අපිට හැඬුම් එනවා කියලා කියන්නේ මනසේ ශෝකය මතුවීම ඒ කියන්නේ යම් ප්‍රමාණයකට ඇතුළතින් අර මනසේ ගස්ඨණය ඇති වෙලා තියෙනවා ශෝකය කියලා කියන්නේ පටික සංප්‍රයුක්ත සිතක්නේ එතකොට ඒ සිත ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අර කඳුළු ගැලීම හෝ ඒ හඬන්න වැළපෙන මේ ආවේගෙ පිට වෙන්න උත්සාහ කරන්නේ එතකොට අපි බඳු දේවල් පාලනය කරගන්නටත් ඕන. හැබැයි අපි උත්සාහ කරන්න ඕන කරන්නේ අර පිට වෙන එක නවත්තන්න නේ. මේ ඇතුලෙන් අවදි වෙන තැන වළක්වන්නයි. මොකද පිට වෙන එක වළක්වන්න උත්සාහ කළොත් දැන් ආයුර්වේද එහෙම කියනවා. එහෙම ආවේග හිර කිරීම කියන එක කායික වශයෙන්ුත් Tamanට අන්තරායක් ඇති කරනවා, මානසික වශයෙන්ුත් අන්තරායක් ඇති කරනවා. දැන් එහෙම මේවා අපි හිර කරගෙන හිර කරගෙන හිටියොත් එහෙම ලොකු තෙහෙට්ටු ගතියක් මානසිකවත් අපිට දැනෙන්න ගන්නවා. ඒ වගේම කායික වශයෙන් උත් යම් යම් පීඩා කැස්ස එතකොට මේ ඈනුම් යන්නේක කිවිසුම් යන්නේක එතකොට ওই විදිහේ මානසික ආවේග මතුවෙන එක ඒ කියන්නේ ආවේග මතු කරන්න ඕනේ ඒවා පිට කරන්න ඕනේ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ඒ ඇතුලෙන් මූලය මතු වුණාට පස්සේ අපි බාහිර දොරටු ටික හිර කරොත් එහෙම ඒක අනතුරුදායකයි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ඇතුලෙන් මතු වෙන තැනම වළක්වන්න. දැන් මීට පෙරත් අපි දවසක් කිව්වා අපිට දැන් කැස්සක් හැදෙනකොට නහය කටවහ ගන්න ගියොත් එහෙම බරපතල අනතුරක් වෙනවා. හැබැයි අපි උත්සාහ කරන්න ඕන අර කැස්ස හැදෙන්න අර නලියලා පොඩ්ඩක් ඇතුළත ඒ වායු පීඩනය ගොනු වෙන තැනට අපට අවධානය යොමු කරලා ඒක විසුරුවා හරින්න පුළුවන් නම් ඒ ගැටලුව නැහැ. ඉතින් අන්න ඒ විදිහට කිවිසුමක් යනකොටනත් එහෙමයි, ඈනුමක් යනකොට එහෙමත් එහෙමයි. ඒ වගේම ඔය හැඬීම කියන කාරණෙත් ඒ වගේ දෙයක්. මොකද ඒක මානසික මතු වුණාට කයත් එක්ක සම්බන්ධ වෙනවා. කඳුළු ග්‍රන්ථි විවෘත වෙනවා. එතකොට අපේ මාංශ පේශී සහ ශරීරයේ ස්නායු පද්ධතිය මොළේ මේ මේ සියල්ලක්ම සක්‍රිය වෙනවා. ඒවත් එක්කලා ඒකට අනුකූලව. එතකොට දැන් මම මේ උපදේශය දෙන්නේ මෙහෙම උදාහරණයක් ඇටියට ගත්තොත් අර දවසක් එක මැදිවියේ නෝනා කෙනෙක් අපිට කතා කරලා කිව්වා හාමුදුරනේ මගේ ජීවිතේ හුඟක් ඉතින් අපේ ගෙවල් වල වටපිටාවේ හුඟක් ප්‍රශ්න තියෙනවා. ඉතින් නමුත් ඔබ වහන්සේලාගේ ධර්ම දේශනා අහලා අපි හරීම සැහැල්ලුවෙන් හිත පවත්වාගෙන යනවා. බොහොම පිං සිද්ධ වෙනවා කියලා මට කිව්වා. ඉතින් එහෙම කියලා සතියකට විතර පස්සේ නැවත එතුමිය කතා කරලා මට කිව්වා අම්තුනේ මං ඊයේ රාත්‍රියේ හීනයක් දැක්ක මං හීනෙන් හරියට ඇඬුවා. ඉකිග ගහ කඳුළු වගුරුවමින් හැඬුවා. හැබැයි එහෙම අඬලා අඬලා ඉවර වෙනකොට මට අවදි වුණා. අවදි වුණාට පස්සේ ලොකු මානසික සැහැල්ලුවක් දැනුණා කියලා කිව්වා. ඉතින් මම එතනදී ප්‍රශ්න කළා එතකොට මේ හීනෙන් අඬලා අඬලා නැගිට්ටට පස්සේ සැහැල්ලුවක් දැනුණා කියන එකේ තේරුම මෙතෙක් කාලයක් ඔබතුමිය සැහැල්ලුවෙන් ඉඳලා නැහැ කියන එකයි ඒකේ අර්ථය. එතකොට දැන් ඊට ඉස්සෙල්ලා සතිය මට කිව්වා මෙහෙම ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේ හොඳ සැහැල්ලුවෙන් අපි ඉන්නවා කියලා. ඒ ඉන්නවා කියලා මතු පිටින් අපි දැක්කම මාට ඇතුළත අපේ මනසේ අර්බුදයක් තියෙනවා නම් ඒක හිර වෙලා තිබුණොත් ඒක පිට උනේ නැත්තම් එක්ක ඇතුළතින් අපි ඒක සමනය කරන්න ඕන එහෙම නැත්නම් අර හොටු කඳුළු හැටියට ඒක පිට වෙලා යන්නට ඕන. ඉතින් ඒ අවස්ථා දෙකම නැති වෙනකොට අපේ මනස විසින් උපාය මාර්ග යොදනවා ඒක පිට කරන්න. ඉතින් අර දැන් එතුමියට අනර්ථයක් නොවන විදිහට තමයි ඒක සිහිනය මාර්ගයෙන් පිට වුනේ. ඒක වෙනත් වෙනත් පැතිවලට මානසික ආතතියට එන්න, එහෙම නොඑක් පැතිවලට කායික වශයෙන් ඕතුර වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඔය ඔබතුමිය කිව්ව කාරණේ වැරදි නැහැ. ඒක නිවැරදි. ඔය විදිහට පුහුණු කරන්න අර දැන් අර කඳුළු වැగిරෙන්නට යනවනම් මම දැන් ධර්මයේ පුහුණු කරන කෙනෙක් ඒ නිසා මං කඳුළු හලන්න හොඳ නෑ කියලා අර ඒක පිට වෙන එක හිර කරන එක නෙවෙයි අපි කල යුත්තේ ඔබතුමිය අර කිව්ව විදිහට මනසට අවවාද කරමින් අපේ මානසික වශයෙන් ඒ අරමුණත් එක්කලා ඇති වෙන ගැෂ්ඨණය සමනය කරන තැනම අපි බහුලව පුහුණු කරන්න ඕනේ. ඒක තමයි වඩා සුදුසු ක්‍රමය වෙන්නේ. අපිට එකතු කළේ ඔබට විදර්ශනාවෙන් දැක්ක මම අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවටයි එහෙම වෙන්නේ කියලා. ඒක කතාව අතරතුර මගේ සිත අයෝනිසෝ මනසිකාරයට ගියාමයි එහෙම කඳුළු වෙන්නේ එහෙම නැත්තම් එහෙම වෙන්නේ නැහැ කියලා ඒක ඒ වෙලාවෙම දැක්ක සාමීනාංශ. ඒ කියන්නේ දැන් අපට උනත් එහෙම තමයි. දැන් අපට උනත් යම්කිසි කාරණයක් අහගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට අපේ සිහියෙන් තොර වෙච්ච ගමන් අපට පටස් ගාලා ඇස් වලට කඳුළු වෙන්න පුළුවන්, ආවේග මතු වෙන්න පුළුවන්. ඒතකොට ඒවා ස්වභාවිකයි. ඒක එහෙම නැහැ කියලා කාටවත් පොරොන්දු වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ මේ මොහොතේ අපිට දැනෙච්ච ගමන් අපි දැන් මේ අද කතා කරපු කාරණේට එක්ක ගොඩක් සම්බන්ධයි. අර දුක මතුවෙනකොට හරි අපි සති සම්පජඤ්ඤය අවදි කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක කමටහනක් කරගෙන අපි වැඩෙන්න මඟ හදාගන්න ඕනේ. එහෙම තමයි අපි කොහොම වෙන්න ඕන. එහෙමයි. තේරුවන් සරණයි. සරණයි.